නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුරේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ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 බොහෝම අඩු පිරිසක් බොහෝම අඩු කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීම වගේම මේ උතුම් ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්න දානය කරලා දෙන්න කටයුතු සංවිධානය කරගෙන සද්ධර්ම ශ්‍රවණානිසංසයත් සද්ධර්ම දානානිසංසයත් කියන මහ පින්කම් දෙකම සිදු කරන්න කටයුතු සංවිධානය කරගෙන සිටින මොහොත. ලෝක සත්වයාට සද්ධර්ම ශ්‍රවණය කරවමින් තමන්ද සද්ධර්ම ශ්‍රවණය කරමින් රැස් කරගන්නා වූ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් වහවහ ආර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහාම අපි සියලුම දෙනාට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. තුනතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වාගෙන යන නිසා ඒ දේශනා මාලාවේ තවත් එක දේශනාවක් තමයි අද සිදු කරනු ලබන්නේ. මේ පංච පුබ්බ නිමිත්ත සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ මේ ඉති උත්තක කියන කොටසේ දේශනා කරපු සූත්‍රයක්. මේ දේශනාව ආරම්භ කරන වෙලාවෙම මේ කාරණාව සිහිපත් කළා. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් තමයි ඉති උත්තක කියලා කියන්නේ. ඒ කොටසට තමයි මේ දේශනාව අයිති වෙන්නේ. ඒවන් මේසතං ඒකං සමයං භගවා කියලා නෙමෙයි පටන් අරගෙන තියෙන්නේ මේ සූත්‍රය. මේ සූත්‍ර පටන් ගන්නේ වෘත්තං හිතං භගවතා කියලා. එවන් සූත්‍රයක් යම් තැනක මුණ ගැහුනොත් එහෙම ආරම්භ වෙලා තියෙනවා නම් යම් සූත්‍රයක් ඒකයි වෙන්නේ මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ඉති උත්තක කියන කොටසටයි. එතකොට මේ පංචපුබ්බ නිමිත්ත සූත්‍රයේ තියෙන්නේ ඒ කොටසේ. මේ සූත්‍රයෙන් දේශනා තුනක් මේ වෙනකොට සිදු කරලා ඉවරයි අපි අද සිදු කරන්නේ ඒ සූත්‍රය ආශ්‍රය කරගෙන කරන හතරවෙනි දේශනාව. එතන මේ හතරවෙනි දේශනාව සිදු කරන තැන විශේෂයෙන් දෙවියන්ට දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ දෙවිවරු සුගතිය හැටියට එන්නේ මෙහාට. එහෙනම් දෙවිවරු සුගතිය කියලා ඇවිල්ලා මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ ඒ දෙවියන්ට ලබන්න තියෙන උතුම්ම ලාභ එකක් තමයි manuss ලෝකේ ඉපදෙන එක. අනික තමයි manuss ලෝකෙදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන එක. අනිත් කාරණාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව උපදවා ගන්න එක. එහෙමනම් මේ දේශනා මාලාවේ මේ ශ්‍රද්ධාව පිළිබඳව කරුණු තමයි මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ. ඒකනේ හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තොත් හරියටම ඉගෙන ගත්තොත් හරියටම ඉගෙනගෙන මේ ජීවිතේම භාවනා කරන්න පටන් ගත්තොත් අපට ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙනවා නම් අපිට මේ ජීවිතේම මාර්ගඵල ලබන්න අපහසු නෑ. හැබැයි මාර්ගඵල ලබන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම හරියටම ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණොත් මාර්ගඵල ලැබෙනවා. මේ ජීවිතෙම හැබැයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙන්න ඕනේ. ද්වි හේතුක ප්‍රතිසන්දියක් තිබුණොත් හොඳට ධර්මයේ ඉගෙනගෙන තියෙනවා අපි දෙහේතුක ප්‍රතිසන්දියකුයි ලබලා තියෙන්නේ ඊළඟ භවයේ අනිවාර්යෙන් මාර්ගඵල මාර්ගඵල ලබන්න පුළුවන් තැනට තැනට එනවා ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ජීවිතෙන් හරියටම ධර්මයේ සොයාගත්තොත් භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ සොයාගෙන ඉගෙන ගත්තොත් ඊළඟ භවයේ මාර්ගඵල ලැබෙන ආකාර හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ කරන්න හරියටම හරියටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉගෙන ගන්න ඕනේ. ඊළඟ ජීවිතයේ මාර්ගඵල ලැබෙනවා කියලා සඳහන් කරනවා එහෙම එහෙම ක්‍රම හතරක් හතරක් යටතේ. ඒ නිසා තුමිතින් සඳහන් කරනවා මේ ජීවිතයේ ඉගෙන ගන්නවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය පමණයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ වෙන කාටවත් බාර දෙන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේගේ රූපකයේ පරිනිර්වාණයෙන් පස්සෙත් මේ ධර්ම රත්නයේ අයිතිය භාග්‍යතුන් වහන්සේටමයි. කවදාවත් ධර්මයේ අයිතිය කාටවත් දෙන්නේ දෙන්නේ නැති නිසා තමයි එදත් අදත් අනාගතයේත් මේ ධර්මයට කියන්නේ බුද්ධ ධර්මය කියලාමයි. රහතන් වහන්සේගේ ධර්මය කියලා කොතනවත් දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ ධර්මයක් කියලා කොතනවත් කියන්නේ කියන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. අපිට ඒ ධර්මය බුදුරජාණන් වහන්සේගේ අවසරයේ තියෙන පරිදි විස්තර කරලා දේශනා කරන්න ඉල්ලීලා තියෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ සීමා පනවලා තියෙනවා නම් මෙතනින් එහාට යන්න එපා කියලා. ඒ සීමාවෙන් එහාට යන්න කිසිම දේශකයෙකුට ඉඩ ඉඩ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ අවසර තියෙන ප්‍රමාණයට විතරයි මෙහෙල් කරලා විස්තර කරන්න පුළුවන් අන්‍යයන්ට අවබෝධ කිරීමේ පහසුව පහසුව උදෙසා. ඒ නිසා එහෙනම් ජීවිතයට අවශ්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයමයි. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා මේ අන් කාලවලදී මේ විශේෂයෙන් බෝධිසත්වවරු, දෙවිවරු මනුස්ස ලෝකෙට පැමිණීම පිළිබඳව කාරණාවයි ඒ සඳහන් කරන්නේ. දෙවිවරු හරි කැමැත්තෙන් ඉන්නවා මනුස්ස ලෝකෙට එන්නේ. මොකද්ද මනුස්ස ලෝකේ ඇවිල්ලා ඒගොල්ලන්ට තියෙන ඵලය? සම්මියදෘෂ්ටික දෙවිවරු තමයි වැඩියෙන්ම කැමති මනුස්ස ලෝකෙට එන්නේ. මනුස්ස ලෝක යාගේ දිව්‍ය ලෝකේ තියෙන සැප. අපේ මනසින් හිතන්න අපේ මනසට ඉඩ නැහැ දෙවියන්ට තියෙන සැප ගැන හිතන්න. ඒ වගේ සැපයක් දිව්‍ය ලෝකේ තියෙනවා. කොයිතරම් සැප විඳිනවද ඒ ගාය කියන කාරණාවෙන් ටිකක් මේ සූත්‍රයේ ආරම්භක හරියදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අප්‍රමාණ දිව්‍ය සැප අතහැරලා මනුස්ස ලෝකෙට එන්නේ ඒගොල්ලෝ හිතන්නේ ඇයි? මනුස්ස ලෝකෙට එන්නේ සැප විඳින්නේ මේ ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැමෝටම වගේ දැනෙනවා මේ ලෝකෙ කොයිතරම් දුක් සහිතද කියලා. දෙවියන්ට කවදාවත් ලෙඩ හැදෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන ලෙඩ අපිවත් දන්නේ නැහැ. ඒ තරම් ලෙඩ අපිට තියෙනවා. දෙවියන්ට ලෙඩ නෑ. යටත් පිළිසෙන් ගාඩියවත් දාන්නේ නෑ. එහෙම ජීවිතයක් අතහැරලා ඒගොල්ලෝ මෙහෙන්න කැමැත්තක් දක්වන්නේ මොනවාගේ හේතුවක් නිසාද කියලා සඳහන් කරනවා. දෙව්ලොවදි කරන්න බැරි මහ පිංකම් මෙහි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට තරම් ආයුෂක් නෑ. තාම ස්වල්පයි. දිවිලෝක තත්තර ගානයි අපි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් විනාඩි ගානක් තමයි මනුස්ස ලෝකයේ ආයුෂ තියෙන්නේ. එහෙම බලහම ඒගොල්ලෝ අතහැරලා ඉන්නේ ඒ සැපයට ඇලෙන්නේ නැතුව පින්කම් කරගන්න. සාමාන්‍යයෙන් පල්ලහැම දිව්‍ය ලෝකේ හැටියට කල්පනා කරලා බැලුවොත් අපේ අවුරුදු 50ක් ඒගොල්ලන්ට එක දවසයි. අපේ අවුරුදු 50ක් එක දවසයි. දෙවෙනි දිව්‍ය ලෝකෙට යනකොට අපේ අවුරුදු 100ක් එක දවසයි. ඒකයි සඳහන් කළේ ඒගොල්ලන්ගේ ආයුෂයෙන් විනාඩි ගණනක් විතර තමයි අපි ජීවත් වෙන්නේ දෙවෙනි දිව්‍ය ලෝකෙට වගේ යනකොට. තුන්වෙනි හතරවෙනි වලට යනකොට ඊටත් වඩා ඊටාම අඩුයි. තුන්වෙනි දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 200ක් ඒගොල්ලන්ට එක දවසයි. ඒ තරම් දීර්ඝ ආයුෂක් අතහැරලා මෙහාට එන්නේ ඒ සැපේට වඩා පින් කරගන්න එක හරි වටිනවා කියලා. ඊළඟට ඒ බෝධිසත්ව දෙවිවරු බෝසතාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරන උත්තමයන් වහන්සේලා ඔය පෙරම් පුරන ගමනේ දිව්‍ය ලෝකවල ඉපදෙනවා බොහොම. හැබැයි මුළු ආයුෂයම භුක්ති විඳින්නේ නැහැ. ටික කාලයක් එහි ඉඳලා එහෙන් චුත වෙලා මෙහෙනවා. ඒ එන්නේ ඒ දිව්‍ය ලෝකවල තියෙන කෝටි ගණන් ආශ භුක්ති විඳින්න ගියොත් මේ පාරමිතා පුරන්න තියෙන කාලය තව දික් වෙනවා. ඊට වඩා මනුලව ඉපදිලා පාරමිතා පුරා ගන්න එක ඒ ඇයිට වටින නිසා ඒගොල්ලෝ මෙහෙ එනවා. එහෙමනම් මනුස්ස ලෝකේ කියලා කියන්නේ කොච්චර වටින කොච්චර වටින තැනක්ද අපි ඒකේ වටිනාකම ගැන හිතන්නේත් නැහැ අපි ඒකේ වටිනාකම දකින්නෙත් නැහැ ඒ මනුස්ස ලෝකේ ඉපදෙන එකේ ස්වර්ණමය යුගය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක උපදින එක. අපිට ඒකත් හම්බෙලා. මනුස්ස ජීවිතෙත් හම්බෙලා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් පහළ වෙලා. අපේ ශන සම්පතුත් හම්බ වෙලා. ඇසත් පේනවා, කනුත් ඇහෙනවා, කතා කරන්නත් පුළුවන්, මානසිකත්වයක් හොඳයි, පංචේන්ද්‍රියත් සාමාන්‍යයෙන් අපි කතා කරන හැටියට නිරෝගී. උපතින්ම ලෙඩ නෙමෙයි අපි නිරෝගී. බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ තවමත් ලෝක ධාතුව තුල තාමත් ජීවමානව වැඩ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටි වැහි වහිනවා වගේ තියෙනවා සම්‍යක් දෘෂ්ටියත් ලෝක දහසියේ තාම තාම වැඩ ඉන්නවා නිවැරදි තථාගත ධර්මය. අපේ ජීවිතේ දැනට හොඳට තියෙනවා තව මොහොතක් කෙනෙකුට ජීවිතේට මොකක් වෙයිද දන්නේ නැහැ. ඒක ඔබ දන්නේත් නැහැ මම දන්නේත් නැහැ. මෙතනම ඉඳගෙන ඉන්නකොට රුධිරනාලයක් පුපුරන්නත් පුළුවන්. මෙතනම වාඩි වෙලා ඉන්නකොට ස්නායුවක් ලෙඩ වෙලා අපි වකුටු වෙලා කර වෙන්නත් පුළුවන්. මෙතනම වාඩි වෙලා ඉන්නකොට ඇවිදගෙන මෙතෙන්ට ආවා යනකොට කෙනෙකුට අපි උස්සගෙන මෙතන යන්න වේද දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ මේ මොහොතේ හොඳින් ඉන්නවා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ අක්කල සූත්‍රයේ සඳහන් කළේ ඒකයි. එහෙමනම් ඒ මොහොත හෙටමට නැත්තම් තව ටිකකින් අහිමි වෙයි. ඒ අහිමි වෙන්න කලින් එයින් ලබන්න තියෙන උපරිම ප්‍රයෝජනය ලබන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ප්‍රයෝජනේ ලබන්න පුළුවන් වෙන දෙයකින් නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්ණයෙන් පමණයි. ආන් ඒ නිසා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මහන්ඳ ලැබෙන එකත් වටිනවා. එතකොට මනුස්ස ලෝකේ උපදින එකත් වටිනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේම අහන්ඳ ලැබුණට ඒ ධර්මයේ හරියටම ශ්‍රවණය කරන්න. පිළිතුරේ ඒ ධර්මයේ හරියටම ශ්‍රවණය කරගන්න බැරුව යනවා දසවස්තුක සම්මාදිට්ඨිය අපිට නැත්තම්. දසවස්තුක සම්ඥා දෘෂ්ටියෙන් තොරනම් හරියටම බනහන්න ඒත් ඇහුවට ධාරණය කරගන්නේ මතක හිටින්නේ දැන් සමහර අය manuss ලෝකේ ඉපදුනාට මේ රටේම වුණත් සමහර ප්‍රදේශවල ධර්මයේ සුලභ නැහැ. දේශකයන් වහන්සේලත් නැහැ. මේ වාගේ විද්‍යුත් මාධ්‍යයෙන්වත් සද්ධර්ම ශ්‍රවණය කරන්න සමහර ප්‍රදේශවලට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇයට ධර්මය බොහෝ දෙනාට අති දුර්ලභයි. දැන් අපි ගැන කල්පනා කරලා බලහම අපිට ධර්මයේ ඊටාම ඊටාම සුලභයි. ඊටාම සුලභ වුණාට කීයෙන් කී දෙනාටද හොඳට බණ අහන්න ශ්‍රද්ධාවක් තියෙන්නේ. බණක් අහන්න ගියහම බණක් කියන්න ගියහම ඒ ඉන්න පිරිස අතර ශ්‍රද්ධාවෙන්ම බණ අහනයි කී දෙනාද? අවබෝධයෙන් බණ අහනයි කී දෙනාද? හුඟක් අය සද්ධර්ම ශ්‍රවණය කරලා ඉවර වෙලා කියන කතාවක් මතක නෑ කියන කතාව. ඇයි මතක නැතුව යන්නේ? පළවෙනි කාරණාව තමයි අවබෝධයෙන් ඇහුවේ නෑ. ශ්‍රද්ධාවෙන් ඇහුවේ නෑ. ප්‍රීතියෙන් ඇහුවේ නෑ. දැන් අපි මෙහෙම හිතන්නකෝ. අපි එක ධර්මදේශනාවක් අහගෙන යනකොට ඒ ධර්මදේශනාවේ තියෙන යම් ධර්මකාරණාවක් අපට හොඳට ඇඟට දැනුණා. එහෙම නැත්නම් ඒ දේශනාව තුළ විස්තර කරපු කතා ස්වරූපයෙන් කියපු කාරණාව. බෝසත් චරිතයක වේවා නැත්නම් Tamanට ගැළපුණ කාරණාවක් වේවා. ඒ කාරණාව පුංචි කාලේ බණකදී අහලා තිබ්බත් දැනුත් මතකයි. ඒ කාරණාව විතරක් මතක නම් එච්චර කල් මතක හිටියානම් අපිට මේ අනික් කාරණා අමතක වෙනවා කියන එක ඒ තරම්ම සාධාරණ නෑ. එහෙනම් අමතක වෙන්නේ ධර්ම ප්‍රීතියෙන් ධර්ම ශ්‍රවණය කරලා නෑ. වාඩි වෙලා ඇහෙන හරිය ඇහෙන්න අනිත් ඒවා නොඑක නන්නදෑරුම් දේවල් හිත ඇතුලේ පුරවගෙන කල්පනා කර කර හිතපු නිසා මතක මතක නෑ. අනිත් කාරණාව තමයි මේ කෙලෙස් වැඩි නම් කෙලස් වැඩි නම් ඒත් ධර්ම කාරණා මතක හිටින්නේ මතක හිටින්නේ නැහැ. එහෙනම් ශ්‍රද්ධාවෙන්ම බණ අහන්න ඕනේ. කැමැත්තෙන්ම බණ අහන්න ඕනේ. ප්‍රීතියෙන්ම ප්‍රීතියෙන්ම බණ අහන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදිලා ඒක එහෙම අහගන්නේ නැහැ කියලා කියන්නේ ඒක බොහොම අවාසනාවන්ත අවාසනාවන්ත තත්ත්වයක්. අන්න ඒ නිසා මේ අර්ථය ධර්මය වටහාගෙන ප්‍රමෝදය ප්‍රීතිය සැපය සමාධිය පස්සද්ධිය යන අනුපිළිවෙලින් සිත සමාධිගත වීමට උවමනා ධර්ම කාරණා තමා තුළ උපදවාගෙන මාර්ගඵල ලබන්න පුළුවන්කම මේ ජීවිතේම තියෙනවා ඒකෙන් ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒ මාර්ගඵලයක් ලැබීමේ වටිනාකම කොච්චරද කියලා අවබෝධ කරනවා නම් මාර්ගඵල ලබන්න වෑයම් කරන අය මෙච්චර හිග වෙන්නේ හිග වෙන්නේ නැහැ. මාර්ගඵලයක් ලැබීමේ තියෙන ආරක්ෂාව ගැන හිතනවා නම්. ඒ ආරක්ෂාව ගැන කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපිට පැහැදිලි කළා සෝවාන් කියන ආර්ය මාර්ගඵලයට යම් කෙනෙක් ආවොත් මේ සංසාරය අති භයානකයි කියන තැන භයානකම තැන තමයි මේ නිරය ආදී ලෝක සතර අපාය. යම සෝවාන් සෝවාන් ආර්ය මාර්ගයට ආවොත් ඒ පුද්ගලයා කවදාවත් සතර පායට යන්නේ සතර පායට යන්නේ නැහැ සෝවාන් ආරි ශ්‍රාවකයා. ආත්ම හතක් වාගේ කාලයක් තමයි උපදින්නේ. ඒ කාල සීමාව ඇතුළත තුල දුගතියක ඉපදෙන්නේ නැහැ. එක්ක මනුලව එහෙම නැත්නම් සුගතියක. ඉපදෙමින් ಗುಣධර්ම වඩලා සසරින් එතරට යන්න පාර හදා ගන්නවා. ඉතින් මේ කාරණාව මෙහෙම හිතහම අපි මේ කාරණාව තව ටිකක් විස්තර කරලා ඉස්සරහට යමු. තව කෙනෙකුට බයක් ඇති වෙන්න පුළුවන්. මේ ජීවිතෙන් මම සෝවාන් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ නිරේත යන්න තියෙන ඉඩකඩ 100ට 100ද කියලා කෙනෙකුට බියක් ඇති වෙන්න ඇති වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්තිය තියෙන නිසා, භාග්‍යතුන් වහන්සේගේ මහා අනුකම්පාව තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ අපිට බේරෙන්න තවත් එක තැනක් තියෙනවා. හදිසියේ නිකන් පොල් ගහකට ගොඩ වෙච්ච මිනිහෙක් ඇතෑරිලා වැටුණොත් මග අල්ලන්න කිසිම අත්තක් අත්තක් නැහැ බිමටමයි. පොල් ගහේ හැමතැනම අසු නැහැ. මේ කාරණාව ගැන කල්පනා කරුවොත් එහෙම වැටෙන පුද්ගලයෙකුට අල්ලා ගන්න තවත් එකක් මේ පොල් ගහේ කොතන හරි තිබුණා තිබුණා වගේ තැනක් මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවක් නම් මගහැර ගන්න එපා කියන කාරණාවයි. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා. අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන්න ඕනේ. පන්සිල් ආරක්ෂා කරන එක. සෝවාන් තත්වයෙන් පල්ලහැ සතර පායෙන් මිදෙන්න තියෙන තවත් එකම එකම අවස්ථාවක්. අවබෝධයෙන් තෙරුවන් සරණ යන බුද්ධ රත්නය නම් කවුද? ධර්ම රත්නය නම් කවුද? ආර්ය මහා සංඝයා නම් කවුද? එහෙනම් මනාව හඳුනන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයයි ආර්ය මහා සංඝයයි හඳුනගෙන සැක නැතුව තෙරුවන් සරණ යන්න ඕනේ. එහෙම සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න ඕනේ. ඒ පුද්ගලයා හරියටම සිල් ආරක්ෂා කරගෙන ජීවත් වුණා නම් සරණ ගිහිල්ලා මරණයත් සමගම සුගතිගාමී වෙනවා මිසක් කවදාවත් දුගතිගාමී වෙන්නේ වෙන්නේ නැහැ. නමුත් සෝවාන් ආර්ය ශ්‍රාවකයා ආත්ම භාව හතයි උපදින්නේ. මෙයා ආත්ම භාව 7කින් නැත්නම් 14කින් නැත්නම් 21කින් නැත්නම් 100කින් නිදහස් වෙනවා කියලා කතාවක් නෑ. මේ ජීවිතෙන් දුගතියට යන්නේ නෑ. සුගතිගාමී වෙලා ආයේ ආයේ කුසල් වඩන්න සම්මා දිට්ඨික වෙවි කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. හරියටම සරණ ගිහිල්ලා තිබුණා නම් ඊළඟ භවයේ මිත්‍යා දෘෂ්ටික වෙන එකක් වෙන එකක් නෑ. ඒ නිසා වීරිය වඩන්න උත්සාහ කරන්න තව එක පසුතලයක්, තව එක ඉඩක්, පුංචි අවස්ථාවක් අපිට තියෙනවා. හැබැයි ඒකත් මගහැරගන්න එපා. ඒ සඳහා වීරිය කරන්නම වීරිය කරන්නම ඕනේ. ඊළඟට තුන්වෙනි මේ පිළිබඳව අපේ උනන්දුව, ශ්‍රද්ධාව ඒකාන්ත වශයෙන් අවශ්‍යයි. උනන්දුවයි ශ්‍රද්ධාවයි කියන දෙක හොඳටම අවශ්‍යයි. ඊළඟට සදාන් කළා අපි මුලින් වගේ මේ ධර්මයේ හොඳට වැටහෙන්නේ කෙලෙස් අඩු කෙනාට මිසක් කෙලෙස් වැඩි කෙනාට නෙමෙයි. ක්ලේශ ධර්මයන් වැඩි කියලා කියන්නේ අකුසල සිතුවිලි අකුසල ධර්මයන් වැඩි වැඩියෙන් වැඩෙනවා. ඒ නිසා හිතේ සමාධියක් උපදින්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම හිත හෙල වෙනවා, සැලෙනවා. ඒ පුජලයට ධර්ම අවබෝධය හරියටම ලබන්න සෑහෙන්න අමාරුයි. ඒ නිසා තමන්ගේ හිත පාලනය කරගන්න ක්‍රමය ඒ ක්‍රමය තමන්ම මේ ජීවිතෙන් හදන්න ඕනේ. ඒක වෙන කාටවත් හදලා දෙන්න බෑ. අපිට ජීවිතය දෙන්නත් කෙනෙකුට පුළුවන්. කවල පොළ අන්දලා පලන් දෝලා උගන්වලා ලොකු මහත් කරලා ගෙවල් දොරවල් හදලා දායාද පවර්ලා ඒ සියල්ලම කරන්නත් කෙනෙකුට පුළුවන්. නමුත් අපි හිත පාලනය කරලා දෙන්න කාටවත් කාටවත් බෑ ඒක මා සතු වැඩ. එහෙනම් මා විසින් එය ඒ මනාව කරගන්න උත්සාහයක් දැරිය දැරිය යුතුමයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කවදාවත් අපි කැමති දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. අපි කැමති විදිහට සසරින් එතර වෙන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටමයි මේ සසරින් එතර වෙනවා නම් එතර වෙන්න වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට අපි කීකරු වෙන්නම ඕනේ. මේ භයානක සසරින් එතර යන්න නම් උන්වහන්සේට කීකරු වෙනවමයි කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කරපු විදිහටම ජීවත් වෙනවා කියන එකයි. ඒකට කියනවා දිවි හිමියෙන් සරණ යනවා. දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. එතකොට අපි භාග්‍යතුන් වහන්සේට කී කරුණ. අතීතයේ අපි ඉපදෙන්න නැතුවද කවදාවත්. අපි ඉපදිච්ච වාර ගණන් කරන්නවත් බෑ. සංසාරේ කොච්චර දිගයිද අපේ භාග්‍යතුන් වහන්සේ එක තැනක පැහැදිලි කළා එක පුද්ගලයෙක් ඔබ පෞද්ගලිකව කල්පනා කළොත් මේ ජීවිතේ ඉන්නව අම්මා කෙනෙක් ඔය අම්මා පෙර හම්බෙන්න නැති ඇද්ද එයාත් ඔය අම්මා හම්බුණා අනන්තවත් ඔය අම්මගෙන් පෙර භවයේ ඔබ දීපු කිරි කොච්චරද කියලා එකතු කරන්න පුළුවන් වුණොත් අර මහ මුහුදේ ජල කන්නට වඩා වැඩි මේ ජීවිතේ මං අම්මා කියන කෙනාගෙන් පෙර ජීවිතවල මං බීලා තියෙන කිරි ප්‍රමාණය මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. සර්වඥතා ඥාණයෙන් මේවා දකින්නේ. එතකොට ඒ අම්මා ත්‍රිසං භවවල ඉපදෙන්න ඇති. සතර පායි හැමතැනම යන්න ඇති. අය ත්‍රිසං වෙච්ච භවයකත් මං ඇගේ පුතා වෙන්න ඇති. හැබැයි එදා දීපු කිරි ගැන නෙමෙයි කතා කරන්නේ. සුනකේ වෙලා ඉපදිලා, බලල් ආත්මවල ඉපදිලා, ඌරු ආත්මවල ඉපදිලා, ගව එළු කියන ආත්ම භවවල ඉපදිලා දීපු කිරි මෙතෙන්ට සඳහන් කරන්නේ නැහැ. මනුෂ්‍ය ආත්මවලම ඉපදී ඉපදී මේ අම්මගෙන්ම දීපු කිරි තමයි මේ මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා කියන්නේ. එතකොට කෙනෙක් මනුෂ්‍ය ජීවිතයේ ඉපදෙනවට වඩා වැඩියෙන්ම ඉපදිනේ තිරිසං ආත්මවල. එක පාරක් මිනිස් වෙනකොට සිය දහස් වාරයක් තිරිසං වෙනවා. ආන් එතකොට සංසාරේ කොච්චර දිගෑද? මේ සසර දුක කියන එක සීමාව මායින් එතකොට හොයන්න බෑ. මේ තරම් ඉපදී ඉපදී ආවා. හිතන්නකො එක ජීවිතයක යටත් පිළිසින් කලගිරි 10ක් විතර කිරි බීගෙම නෑනේ අපි. මේ වාගේ ටික ටික බීලා ওই මහසાગරයේ ජලකඳට වැඩි කිරි ගොඩක් බොන්න ආත්ම කෝටි ප්‍රකෝටි ගානින් මේක කියන්න පුළුවන් වෙයිද? ඉලක්කම් නෑ මේක කියන්න. කාලවකවාන් නෑ. එතකොට ওই ඉපදිච්ච වාරවල අපිට බුදුරු හම්බ වුණේම නැද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ විතරක් පහළ වුණා ගතිය. අනන්තවත් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. සීමාවක් නෑ. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරන්න පටන් ගන්න කලින් ඉඳලම අපි සංසාරේ ඉපදිලා එනවා. උන්වහන්සේටත් කාලයක තාත්ති කියන්නේ. උන්වහන්සේටත් කලකාම්‍ය කියන්නේ. නමුත් මේ මහාවීරයන් වහන්සේ සසරම දිනලා කෝටි ප්‍රකෝටි ගණන් අය අසංඛ්‍ය ගණන් අය සසරින් දිනවලා අපටත් දිනන්න පාර කියලා දීලා උන්වහන්සේ පිරිනවම් පාලා අපිට තව අපිට තව බැරි වුණා. එහෙමනම් අතීත සංසාරි පුරාවටම බුදුවරුන්ට කී අකීකරු වීමේ වැරද්ද නිසා අපි තාමත් තාමත් සංසාරේ. එහෙමනම් අකීකරු නොවෙන්නයි මේ දේශනා කරන්නේ. වාග්යතුන් වහන්සේට අකීකරු වෙන්න එපා. යම් දවසක භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙකුට ධර්ම දේශනා කළා. ඒ පුද්ගලයා ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. බණ අහලා තීරණය කළා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා. සරණ ගියා. දැන් සරණ ගිහිල්ලා ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා දිවි හිමියෙන් පන්සිල් කඩන්න එපා කියලා. දිවි හිමියෙන් පන්සිල් කඩන්න එපා කියලා. නමුත් මං සරණ ගිය බව ඇත්ත. තාම මං අතින් සතා දෙන්න මැරිනවා. දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පොරොන්දුවක් නෑ තාම එක්කෙනෙක් එක්කෙනා දෙන්න මැරෙනවා පෙර පුරුද්දට පරණ පුරුද්දට මදුරුවෙක් වහපු ගමන් ගැහෙන ස්වභාවයක් තවම තවම තියෙනවා කෝලියෙක් පාදේ හැපුවොත් සිහි නැති හින්දා ඇඟිල්ලෙන් තද කරලා මේ ටිකක් අඹරලා වගේ දාන ස්වභාවයක් තාම තාම තියෙනවා සිහි මදි මේ ජීවිතයක් මේ සතෙක් මෙයා මට වේදනාවක් දෙන බව ඇත්ත. නමුත් මෙයා හිමීට පන්නලා දාන්න ඕනේ ජීවිතේ විනාශ කරන්නේ නැහැ කියන කාරණාවල තාම ඇවිල්ලා ඇවිල්ලා නැහැ. නමුත් මම දඩේනේ යන්නේ නැති බවත්, දැල් දාන්නේ නැති බවත්, උගුල් හදන්නේ නැති බවත් ඇත්ත. ඒ වුණාට තාම පුංචි පුංචි සත්තු මැරෙනවා. ඒ කියන්නේ තාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මගට ඇවිල්ලා ඇවිල්ලා නැහැ. නමුත් මෙයාට ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාව තියෙනවා හොඳට. හැබැයි මේ පුද්ගලයා හරියටම මෙහෙම කටයුතු කරගෙන ගියේ තව ටික දවසක් යනකොට මෙයාට වැටහෙනවා නෑ මං අතින් තව සතා දෙන්න මැරෙනවා. මං තාම හරියටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරට ඇවිල්ලා ඇවිල්ලා නෑ. ඒ කියන්නේ මං තාම හරියටම කීකරු හරියටම කීකරු නෑ. එහෙනම් මා විසින් උන්වහන්සේට හරියටම කීකරු විය යුතුයි. උන්වහන්සේ දේශනා කරපු විදිහටම මගේ ජීවිතේ මා සකස් කරගත යුතුයි කියන ශ්‍රද්ධාවක් ඉපදිලා එතන ඉඳලා අර විදිහට සත්තු මරණ එකත් මා විසින් අතහැරලා නවත්තලා දානවා. ආන් එදාට මා දිවි හිමියෙන් සිල් රකින්නවා කියන තැනට ආව පුජ්‍යලයක් බවට පත් වෙනවා. එහෙම එන්න පුළුවන්කමක් තිබුණොත් කොයිතරම් ආරක්ෂාවක් හම්බ වෙනවද? ඔය වාඩි වෙලා ඉන්න තැනදීම ඒ විදිහටම කල්පනා කළොත් දිවි හිමියෙන් හැබැයි ඒක දෘಢ වෙන්න ඕනේ. හරිම දැඩි අදිෂ්ඨානයක් වෙන්න ඕනේ. දිවි හිමියෙන් කියලා කියන්නේ ජීවිතේ ගියක් නේ. මගේ ජීවිතේ ගියත් සතු මරන්නේ නැහැ. මේ අපේ වනපති තියෙන හරි ලස්සන කතාවක් මේකට. චක්කන කියලා ළමෙක්. චක්කනගේ අම්මට හොඳටම අසනීපයි. ඒ නිසා වෙද මහත්තයා ඇවිල්ලා ගෙදර කියනවා අම්මා සනීප කරලා දෙන්නම්. හැබැයි හාවෙකුගේ මස් ඕනේ. මේ බෙහෙත් හදන්න හාවෙකුගේ මස් ඕනේ. චක්කනගේ අයියා චක්කනට කියනවා මල්ලි උඹ ගිහිල්ලා හාවෙක් හොයාගෙන වරින්. අද වෙද මහත්තයා එන දවසේ මං ගෙදර කටයුතු ටික කරන්නම් ඔබ ගිහිල්ලා හාරිස් හොයාගෙන වාඩි වෙන්න. චක්කම ඇවිදගෙන යනවා හාරිස් හොයන්න. චක්කම දකින්නවා අනුන් විශ්ින් දාපු මේ දැලක හාරිස් පැටලිලා ඉන්නවා. මෙයා දුවගෙන ගියා හවගාව. කාව අල්ලගෙන අර මද්දු වලින් ගලවලා ලෙහලා අතේ තියාගත්තා. චක්කනගේ අතට දැනෙනවා මෙයාගේ පපුව ගැහෙන වේගය. ඒකෝ චක්කන්ට හිතුණා මේ තරම් වේගෙන් ගැහෙන්නේ මරණ බයයි. දැන් මෙයා හිතාගෙන ඉන්නේ මා විසින් ලෙහලා ගලවලා ගත්තේ මොහු මරණ්ඩයි. ඒ මරණ බයටයි මොහු විතරක් නෙමෙයි කෙනෙක් මාව අල්ලගත්තොත් මමත් මේ වගේම ගහිනවා මමත් මේ වගේම බයයි මගේ අම්මත් මැරෙන්න බයයි මෙයත් මැරෙන්න බයයි නමුත් මගේ අම්මගේ ජීවිතේ බේරගන්න මම ලෑස්ති වෙන්නේ මේ අහිංසකයා මරන්නයි අම්මගේ ජීවිතේ රැකෙන්න ඕනේ හාවගේ ජීවිතේ නැති වෙන්න ඕනේ නෑ ඒක ඒක වැරදි හාව ජීවත් වෙන්න ඕනේ හාවට තියෙන ජීවිතයක් මෙයා හාව ආරක්ෂාකාරීව නිදහස් කළා මෙයා දැන් හිස්සතින්ම ගෙදර එනවා ඉස්සතින්ම ගෙදර එනකොට අයියා අහනවා "ආවේ හම්බුනේ නැද්ද මලී" කියලා. මලී කියන හම්බුණා. කොයි එක? මම ඒකට ජීවිතේ දීලා ආවා. අයියා අහනවා "එතකොට උඹට අම්මගේ ජීවිතයට වඩා ආව ජීවිතේ වටිනවද කියලා?" මෙයාට ආයෙත් අම්මා ගැන මතක් වෙලා දුක හිතෙනවා. අනේ හාව නිදහස් කළා. ඒ හාව ගෙනවන මගේ අම්මා බේරගන්න බේරගන්න තිබුණා. ආයෙ හිතෙනවා නෑ හාවගේ ජීවිතේ ජීවිතය. නෑ යනවා අම්මා ගාවට. අම්මා ගාවට ගිහිල්ලා වාඩි වෙලා මෙයා සත්‍ය ක්‍රියාවක් කරනවා. ප්‍රාණයක් ඝාතයක් නොකර මගේ අම්මගේ ජීවිතේ බේරගන්න මං ඒ සතාගේ ජීවිතේ නිදහස් කරපු බව ඇත්තනම් මං ඒ හාවට අබේදානිය දුන්න බව ඇත්තනම් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ ප්‍රාණඝාතයෙන් වැළකීලා ආපේකේ ආනිසංසයක් මට පිහිටනවා නම් ඒ කුසලයේ බලයෙන් මගේ අම්මා සුවපත් වේවා කියලා මෙයා සත්‍යක්‍රියාවක් කරනවා සඳහන් කරනවා අම්මා සනීප වුණා කියලා ඒ සත්‍යක්‍රියාව නැත්තම් ඒ සීලය ඒ තරම්ම බලවත් බෞද්ධ ධර්මයේ තුල තවත් කාරණාවක් සඳහන් කරනවා. මේ පන්සල් ගැන පැහැදිලි කරන්න මේ කරුණ කියන්නේ. ඒක උපාසක මහත්තයෙක් හෙට උදේට හාන්න තමන් ගාව හිටපු හරක් බාන කොහෙද ගිහිල්ලා හොයන්න බෑ. දැන් උපාසක මහත්තයා හරක් බාන හොයාගෙන යනවා හැන්දෑවේ. යනකොට යනකොට කැලේට වගියාදෝ බලන්න කැලේට ගියා. කැලෑවේ තිබුණ ආරණ්‍යයක් මේ ලංකාවේ සිද්ධියක්. ඒ ආරණ්‍ය කියන අඹරෙලි විහෙර කියලා. යනකොට ස්වාමීන් වහන්සේ එළියේ හිටියා මෙයා ගිහිල්ලා වැන්දා. වැඳලා ස්වාමීන් වහන්සේගෙන් පන්සිල් ගත්තා. වැඳලා පස්සේ ස්වාමීන් වහන්සේ මෙයාට සිල් සමාදන් කෙරෙව්වා. සිල් සමාදන් කරෝපේකට සතුටු වෙලා ස්වාමීන් වහන්සේට නැවත වැඳලා මෙයා හරක් බාන හොයාගෙන පිටත් වෙනවා. කැලෑව මැද තිබිච්ච මහ ගලක් උඩට නැගලා බැලුවා හරක් ටික ඈත ඉන්නවද කියලා. ගලේ ඉන්නකොට පේනවා මේ කැලෑවට එහා පැත්තේ තියෙන වැව් කොටුවක්. හරක් බාන ඒකේ කකා ඉන්නවා. මෙයා ගලෙන් බහලා යනවා වැව් කොටුවට යන්න. යනකොට කැලේ හිටපු තුඹුරෙක් එකපාරම මෙයාගේ ඇඟට පැනලා මෙයා වෙලා ගත්තා. හැබැයි කැත්තකුත් අතේ තියෙනවා. දැන් පිඹුරා වෙලාගෙන මෙයාත් වැටිලා දැන් පිඹුර ටික ටික මෙයාගේ දරණ හිර කරනවා. හිර කරනකොට හිතෙනවා පිඹුර කපලා යන්න. කැත්ත තියෙනවද නැති? කැත්ත උස්සනකොට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ මට සිල් දුන්නානේ. ආයෙ පාත් කරනවා. ටික වෙලාවක් පිඹුරා ඉඳලා ආයෙ පාරක් එයා එක පාරම ටිකක් හිර කරනවා. එතකොට ආයෙත් වේදනාව වැඩි වෙලා කැත්ත උස්සනවා. ආයෙත් සිල් ගත්ත බව මතක් වෙනවා. ආයෙත් කැත්තපාත් දානවා. දැන් තව ටික වෙලාවක් ඉන්නකොට ආයෙත් මෙයා තව එකපාරක් ඉර කරනවා. එතකොට මේ ඇටකොටු කුඩු වෙන තරමට වගේ දැන් වේදනාවක් දැනෙනවා ආයෙත් කැත්ත ඉස්සුවා. ආයෙත් කැත්තපාත් දානවා සිල් මතක් වෙලා. ඊට පස්සේ මේ උපාසක මහත්තයා කල්පනා කරනවා මේ පෞකාර හැඟීම මට එන්නේ කැත්ත අතේ තියෙන හින්දානේ කැත්ත විහිකා දැන් හිර කෙරුවට ඒ වගේ හැඟීමක් එන්නේ එන්නේ නැහැ දැන් මෙයා මරණයට ජීවිතේ දීලා තියෙන ගැළවීමක් නැහැ හැබැයි සඳහන් කරනවා කැත්ත විසි කරලා ටික වෙලාවක් යනකොට මෙයා මෙයාගේ ධර්මයේ ලිහලා දාලා යන්න යනවා ආන් එවන් ශක්තියක් මේ සීලයට තියෙනවා. මේ වගේ කාරණා මේ බෞද්ධ ධර්මයේ තුල ඕන තරම් අපිට උපමා හැටියට පෙන්වලා තියෙනවා සිල් ආරක්ෂා කිරීම කොතරම්නම් වටිනවද කියන කාරණාව. ආන් ඒ නිසයි කිව්වේ මේ කාරණාව දෘಢ වෙන්න ඕනේ කියලා පන්සිල් රකින්නවා කියන එක. නිකම්ම අපි පන්සිල් රකින්නවා කියලා හිතුවට හරියන්නේ මේක දැඩි වෙන්න ඕනේ. හිතන වෙලාවට කඩන්න සිල් අරගත්තට වැඩක් වැඩක් නැහැ. දිවි හිමියෙන් කියලා පොරොන්දු වුණොත් තමයි ඒකේ ආනිසංශය හරියටම හරියටම පිළිටන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් මගේ ජීවිතේ කවුරු හරි විනාශ කරන්න ලෑස්ති වෙනකොට බොරුවක් නොකිය ඉන්නේ. මගේ දැසෙන්තරපිට මගේ දරුවා වෙනසකට ඇවිල්ලා ගිලගෙන යනකොට දරුවා කෑ ගහනවා මම බේරගන්න නැතුව බලාගෙන ඉන්නේ කියලා. නමුත් අර සතාගේ ජීවිතේ නම් නැති කරන්නේ නෑ කියන තැනට යන්න අපට පුළුවන්ද කියලා අපි අපේ හෘද සාක්ෂියෙන් මහන්ඩ ඕනේ. දැන් දරුවා සෑහෙන්න ගිලලා මං එනකොට කිඹුලෙකුට හරි පිඹුලෙකුට හරි අහුවෙලා. දැන් මට අදින්න පුළුවන් කමක් නැහැ. නමුත් මට හිතෙනවා පිටිපස්සෙන් ගිහිල්ලා මැද්දෙන් කැපුවොත් ගින්න වැඩි නවතිනවා. එහෙම වුණොත් මෙයා පළල හරි මට ළමයා ගන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි එහෙම එහෙම නොවෙන්න. එහෙම නොවි සතාට හානියක් නොකර මොන ක්‍රමෙන් හරි දරුවා බේරනවා කියලා කල්පනා කෙරුවොත් සමහර ඒ ඒ සත්‍යයේ පිහිටපු නිසා ඒ සීලෙහි උත්සාහ කරන නිසාම දරුවා බේරෙන්න පුළුවන්. එයාගේ పూర్ව යම්මේ කරුණක් තියෙනවා කියලා කියන්නේ නෑ කියලා කියන්නත් එහෙම කියන්නත් බෑ. ආන් එහෙම වුණත් ඉවසන්න පුළුවන් මේ දිවි හිමියෙන් කියලා. ආන් එහෙම දෘඩව පන්සිල් සමාදන් වුණොත් දිවි හිමියෙන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් දැන් ඔය වාඩි වෙලා ඉන්න තැන ඒ අදිස්ථානයේ හරියටම දුන්නොත් මේ සිල්පද පහම එහෙම රකින්න පොරොන්දු වුණොත් ඊළඟ තත්පරේම ඇරුණොත් මේ සිද්ධිය නිසා එතෙන් පටන් නිරේට යන්න තියෙන සියලු කර්ම අහෝසි. ආන් ඒ තරමට මේ සීලයට පුදුම පුදුම ශක්තියක් තියෙනවා. ඒ සිල් එහෙම ආරක්ෂා කරන්න ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. උන්වහන්සේ මෙහෙම දේශනා කළා නම් ඒක වැරදි නෑමයි. ඒක හරිමයි. ශ්‍රද්ධාවෙන් අදහමින් ශ්‍රද්ධාවෙන් දකිමින්ම මේ සීලය ආරක්ෂා කරන්න පුළුවන් නම් ආන් ඒ පුජ්‍යලයා තෙරුවන් සරණ ගිහිල්ලා සීල ආරක්ෂා කළොත් මාර්ගඵල නැති වුණත් නිරේ නිදහස් වෙනවා. එහෙමත් බැරි නම් නිරේ නිදහස් වෙනවා කියන එක සත්‍යයි ස්ථිරයි කියලා කියන්න බෑ. වැටුද කොහේ වැටෙයිද දන්නේ නැහැ 199.99 සමහර විට පහළට වැටෙන්න තියෙන ඉඩ වැඩි. නමුත් අවසාන වෙලාව කොහොම වුණාද කියලා අපි දන්නේ දන්නේ නැහැ. හැබැයි මෙහෙම තැනක හිටියානම් අවසාන වෙලාව එහෙම සැක තැනක වෙන්නේ වෙන්නේ නැහැ. පුදුම ආරක්ෂාවක් බුදු පියාණන් වහන්සේ අපිට හදලා එනම් අපේ ජීවිතය සුරක්ෂිත කරපු මේ මහා වීරයන් වහන්සේ පිළිබඳව නැවත නැවත ජීවිතයේ අධ්‍යයනය කර කර අධ්‍යයනය කර කර ශ්‍රද්ධාව උපද්දවමින් උපද්දවමින් උන්වහන්සේ කියපු දේශනාව ශ්‍රද්ධාවෙන්ම පිළිගනිමින් සත්‍ය වශයෙන් මේක තහවුරු කරගනිමින් මට මීට වඩා වෙන දෙයක් වෙන දෙයක් නෑ වෙන කාගේවත් දේශනා වෙන කාගේවත් ප්‍රකාශ වෙන කාගේවත් කරුණ වෙන කාගේවත් මඟ පෙන්වීම මට එපා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම තියෙනවා නම් මට හොඳටම ඇති කියන තැනට එන්න අපිට හැකියාව තියෙනවා නම් අන් ඒ පුජ්‍යලයා මේ ධර්මයෙන් විශාල ආරක්ෂාවක් ලැබපු කෙනෙක්. එවන් ධර්ම දේශනාවට කාලේ නිමා වෙලා නිසා අපි මේ කාරණාව මෙහිම සඳහන් කරමින් අදට ධර්ම දේශනාව නිමා කරමු. මේ සූත්‍රයෙන් තව දේශනා කීපයක් ඉදිරියට සිදු කරන්න ඉඩ තියෙනවා. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු චේ පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ